තෙරුවන් සරණයි. රාහුලෝ වාද සූත්‍රය. සංයුත්ත නිකාය 4 බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 221 වෙනි පිටුවේ. රාහුලෝ වාද සූත්‍රය. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ අනේපිඩු සිටුගේ ජේතවන නම් අරමෙහි වැඩවසන්සේක. එසඳ එකලා වූ විවේකයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්ත විතර්කයක් පහළ විය. රාහුලගේ මහත් බව මුහුකුරු වන දහම් වූ මුහුකුරා ගිහ. මම රාහුල මහරහත් බැව්හි හික්මවන්නේ නම් මනවැයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැද පෙරව පාසිවුරුගෙන සවැත් නුවරට පිඩිපිනිස වන්න. සවැත් නුවර පිඩිපිනිස හැසිර පසු බත පින්ඩ පාතයෙන් වැලකුණුසේක් ආශුමත් රාහුල තෙරුන් ඇමතුසේක. රාහුලය නිසි ධනය ගනිව්. දිවා විහරණය පිණිස අන්ද වනය වෙත එළඹුණෙමුයි. එසේ වහන්සේයි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී නිසි ධනයගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස ගමන් කළේය. මේ පැහැදිලි කරන්නේ රාහුලෝවාද සූත්‍රයේ බුදුන් වහන්සේ ජේතවනාරාම වැඩවසන කලෙහි බුදුන් වහන්සේ රාහුල රහත් බව මෝපුරා ගිහින් ඇති බව සිහි වෙලා සිහි කරලා ඒ චිත්ත විතරකයක් පහළ වෙලා කියන්නේ වාග්යතුන් වහන්සේට මෙබඳු සිතක් පහළ විය. ඉතින් රාහුලට දහම් කාරණා දැන් මෝහුරා පැමිණ ඇති බව බුදුන් වහන්සේ නුවණින් දැකලා රාහුල තෙරුන් වහන්සේට රහත් බැව් සඳහා ධර්මයේ දේශනා කරන්න බුදුන් වහන්සේට සිත් පාලෝ බවක් මේ තුල සඳහන් වෙනවා මූලික කර්ම විදිහට. ඉතින් ඒක පාලියෙන් පැහැදිලි කරනවා ඒකං සමයම් භගවා සාවත්ත්‍යා විරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ භගවතෝ රාහෝ ගතස්ස පතිසල් පතිසල්ලින්නස්ස එවන් චේතසෝ පරිචිත්තකෝ උදපාදී පරිපක්ඛා කෝ රාහුල ස විමුක්ති පරේ පාචනීය ධම්මා යනුහං රාහුලං උත්තරේ ආසවානං කයේ විනේයන්ති අතකෝ භගවා පුබ්බන සමයන් නිවාසන්තා පත්තචිර මාදා සාවත්තින් පිණ්ඩාය පාවේසි සාවත්තියන් පිණ්ඩාය චරිත්වා පච්චා බන්තං පිණ්ඩපා පිණ්ඩපාත පටි කේනෝ ආයස්සමන්තං රාහුලං ආම නේස්ති නේසි ඉතින් මේ බුදුන් වහන්සේ අන්දවණයට වඩින රාහුල කුමාරයාට මෙහිදී පින්ඩපාතයෙන් පසුව අන්දවණයට වඩින ආරාධනා කරනවා. ඉතින් ඒක මූලික කතා වස්තුව අපි බලමු බුදුන් වහන්සේ රාහුල තෙරුන් වහන්සේට රහත් භාවයේ සඳහා දේශනා කළ ධර්මයේ කාරණා ගැන අපිට වැදගත් වෙනවා. නිවන් මඟ කටයුතු කරන කෙනෙකුට මේ බුදුන් වහන්සේ රාහුල කුමාරයාට දේශනා කරපු ධර්ම කාරණා ඊටාම දැන ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඉතින් බුදුන් වහන්සේ මේ හැම සූත්‍රයකම පෙන්නන්නේ ඇත්තටම කෙනාට කෙනාට ඒ ඒ අවස්ථාව අනුව නිවන් මඟ පැහැදිලි කරපු කාරණා. නිවන් මඟ පැහැදිලි කිරීම තමයි මේ සූත්‍ර හැම එකකම වගේ අපිට දකින්න ලැබෙන්නේ. මේ ඒ රාහුල කුමාරයාට දේශනා කරපු ආකාරය අපි බලමු. රාහුලය එකල්හි දැන් අපේ අන්දවණේට වඩින ආස්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ස වුණේ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්දවණයට පිරිස එක්තරා රුකක් මුල පැන වූ අස්නේ වැඩවුන්සේක. ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ස වුන්නේ එකත් පස්සුන් ආයුෂ්මත් රාහුලට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. රාහුලේ එකිමේ හඟිව්. චක්කුෂ නිත්‍ය වේද නොහොත් අනිත්‍ය වේද වහන්ස අනිත්‍යයි යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් වේද සුඛ වේද මහන්ස දුක්ඛය යමෙක් අනිත්‍ය දුක්ඛ විපරිණාම සම්භව වේ නම් එය තෙල මගේ මම වෙමි මගේ ආත්මයේ දක්නට නිසි වේදයි තෙල නිසි නොවේමය දැන් බුදුන් වහන්සේ රාහුල කුමාරයාගෙන් අහනවා Raul Jimé හංගියු චක්කුෂය නිත්‍යද ඇස නිත්‍යද කියලා අහනවා රාහුල කුමාර උත්තර දෙනව නැත ස්වාමීනි නෝ නොහත් අනිත්‍ය වේද නිත්‍ය වේද අනිත්‍ය වේද වහන්ස නැතිය අනිත්‍යය යමක් අනිත්‍ය වේ නම් ඒ දුක් වේද ඇස නිත්‍ය වේද අනිත්‍ය වේද කියනවා අනිත්‍ය කියනවා යමෙක් අනිත්‍ය වේ වේ නම් ඒ දුක් වේද නොහොත් සුඛ වේද වහන්ස දුක්ඛය යමක් දුක් නම් අනිත්‍ය දුක් විපරිණාම සම්භාවේ නම් එය මගේ මගේ ආත්මේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා අහනවා එතකොට නැත ස්වාමීනි කියලා රාහුල කුමාරයා උත්තර දෙනවා. ඒතර නිසිනෝයමයි. එතකොට ඇස අනිත්‍යයි කියලා ගන්න එක ඇස අනිත්‍ය නම් එතකොට මම මගේ කියලා ගන්න පුළුවන්ද නැහැ කියන එක මගේ ආත්මය කියලා ගන්න බෑ කියන එක. දැන් මෙතන රාහුල කුමාරයා මේ කියන අවස්ථාව වෙනකොට ඔබ දන්නවා අවුරුදු 7 සෝවාන් වුණා. නමුත් මේ ධර්ම දේශනා කරන්නේ රහත් භාවය සඳහා. එතකොට රාහුල් කුමාරයා ගොඩාක් මේ ධර්ම කාරණා මෙනෙහි කරලා තියෙන්න ඕනි මේ වෙනකොට. ඒ වගේම රාහුල් කුමාරට මන අවබෝධයක් තියෙන්නත් ඕනි. මොකද මුහුබුරා ගියා කියනකොට අපිට ඒක පැහැදිලිත් වෙනවා. ඒ නිසා තමයි බුදුන් වහන්සේ මේ ධර්ම කාරණා මේ විදිහට විමසන්නේ. එතකොට මෙතන ඇස කියන එක රාහුල කුමාර එහෙමනම් දන්නව මස් ඇස නෙමෙයි. මේ කියන්නේ මේ කියන්නේ තින සංගති පස්සෝ කියන කාරණේ. එහෙම නැත්නම් අසත් රූපයත් ඇසේ විඥානයත්. ඒක නිසා හටගත්ත නාම රූප නිසා හටගත්ත ඇස. ඇස කියන්නේ පේන බවට. බුදුන් වහන්සේ පැහැදිලිව ධර්මයේ හොඳින් මනාවකට පරිශීලනය කරපු කෙනෙකුට තේරෙනවා. ඇස කියන්නේ පේන බවට. පොත කියන එක දකිනවා කියන්නේ අන්න ඇස උපදිනවා. ඇස ඉපදුණු නිසායි පොත අපිට පේන්නේ. එහෙමනම් එතන ලොකු ක්‍රියාවලියක් අපි මේ ධර්ම පරයායක් අපිට මේ ඇස කියනකොටම එන්න ඕනි. ඒ කියන්නේ පේන බව එනකොටම මේ මේ පේන බව සිද්ධ වෙන්නේ තමන්ගෙම අතුලාන්තයෙන් හැදුණු ඒ චක්කු විඤ්ඤාණයෙන් ආපු හැඩතලේ මනෝ විඤ්ඤාණයෙන් දැන ගැනීමට සිද්ධ වෙලයි පේන බව සිද්ධ වෙන්නේ. එතකොට අපිට පේන්නේ හැමතිස්සම සම්මුති ප්‍රඥප්ති නාමයක්. එතකොට එහෙම දෙයක් බාහිර ඇත්තටම අපිට හම් වෙන්නේ නැහැ. බාහිර අතරමහා භූත වලට අපි එකතු කරලා උපාදාන කරලායි බලන්නේ. එහෙමනම් ඇස කියනකොටම මේ සියල්ලම සිද්ධිය වෙලා ඉවරයි. පොත හම් වෙලා ඉවරයි බාහිර ඇත්ත වුණොත්. හැබැයි බුදුන් වහන්සේ රාහුල කුමාරයාගෙන් අහන්නේ ඇස නිට්ටයද කියලා. රාහුල කුමාරයා උත්තර දෙන්නේ නැහැ ස්වාමීනි. ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයි කියනකොටම බාහිර එහෙනම් මේ පේන දේ සත්‍යක් නෙමෙයි කියලා රාහුල කියලා ඉවරයි. රාහුල කුමාර කැරිම කෙලිවරයි. බාහිර පේනදී සත්‍යයක් නෙමෙයි අනිත්‍යයි. එහෙනම් අහනවා අස අනිත්‍ය නම් බුදුන් වහන්සේ මෙතනදී ප්‍රශ්න කරනවා මගේ කියලා ගන්න පුළුවන්ද? මම කියලා ගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? නැත ස්වාමීනි කියලා එතනදී රාහුල කුමාරයා පිළිතුරු දෙනවා. හැබැයි මේ ප්‍රශ්න දිහා බැලුවම ඔබට පේනවා මේ රාහුල එතකොට අස ඒ වගේම මෙතනදී ඒ ප්‍රශ්නේ දිහා බලුවම පේනවා යමෙක් අනිත්‍ය වේ නම් එය දුක ඒ දුක් වේද සුඛ වේද කියලා එතකොට වහන්ස ඒ දුක කියලා කියනවා අනිත්‍ය නම් දුක නම් විපරිණාම වෙනවා නම් අන්න බාහිරින් පොතක් හම්බුනොත් ඒක දුකක් අයි පොතක් බාහිර හම්බුණා කියන්නේම ඒ හම්වීම තුළ සැප දුක්ඛ දුක දුක්ඛ දෙකම දුකට හේතු වෙනවා. එතනින් අපිට සිතක් පහළ වෙනවා බාහිරින් තියනවා කියලා ගත්තොත් අපිට දුක උපදිනවා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ මේ එක වචනේ දෙකේ ඒ වාක්‍ය දෙකේ ලොකු තේරුමක් පෙන්නනවා. රාහුල ඒ කිමයි හංගිව්. චක්ෂේ නිත්‍ය වේද. නොත් අනිත්‍ය වේද. වහන්ස අනිත්‍ය. එතකොට ඇස අනිත්‍ය කියලා පේන දේ අනිත්‍ය කියලා ඉවරයි. යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් වේද? නොත් සුඛ වේද? එය සුඛයිද දුකයිද? එතකොට රාහුල කුමාරයා දුක්ඛයි කියලා ඉවරයි. එතකොට යමෙක් අනිත්‍ය නම් දුක් නම් එය විපරිණාම ස්වභාවය වේ නම් අන්න විපරිණාම ස්වභාවය වේ නම් ඒ කියන්නේ වෙනස් වෙනවා කියන එක. ඒක පවතින්නේ නැහැ කියන එක. විපරිණාම ස්වභාවය වේ නම් අනිත්‍ය දුක්ඛ අර විපරිණාම ස්වභාවය කියන එක බුදුන් වහන්සේ අනිත්‍ය වේනම් දුක් වේනම් වෙනස් වෙන සුළු නම් එය මගේ කියලා කියන්න පුළුවන් මම කියලා කියන්න පුළුවන්ද තෙල මගේ තෙල මම වෙමි තෙල මගේ ආත්මයයි දක්නට නිසි වේද දැන් මේ වාක්‍ය කියනකොට ලොකු තේරුමක් තේනවා මම මගේ මගේ ආත්මය කියලා දකින්න පුළුවන්ද ගන්න පුළුවන්ද කියලා අහනවා එතකොට මගේ කියලා කියන්න පුළුවන්ද මේ පොත? මගේ කියන්න බෑ. ඇයි? එහෙම දෙයක් එතන නැහැ. එතකොට තමන් කියලා කෙනෙක් ගන්න පුළුවන්ද? එතකොට ආත්මයක් කියලා එකක් පනවන්න පුළුවන්ද? මේ පේන බවට විතරයි පොත කියන්නේ. අන්‍ය අවබෝධයත් රාවුලට තියෙනවා. ඒ නිසා තමයි රාවුල කියන්නේ මගේ ආත්මය කියලා ගන්නත් බෑ. ඔබට වැටහෙන්න ඕනි ධර්මයේ ඔබගේ තියෙන ඒ ධර්මාවබෝධය අනුවයි මෙතන මේ නිර්වෘල් වීම සිද්ධ වෙන්නේ. හැබැයි මේ අවබෝධය ඇති වුණොත් මෙතන ඇත්තම රාහුල අවසානයේදී ප්‍රකාශ කරනවා රාහුල සියලු කෙලෙසින් නැසා රහත් භාවයට ලැබුවා කියලා. එහෙමනම් රහත් වෙන්න නම් මේ මන අවබෝධයක් මේ තුළ තියෙන්න ඕනේ. එතකොට ඇස කියන එක ඇස හැදෙන හැටි එතකොට පොත පේන බවට නම් ඇස කියන්නේ ඒ පොත නම් පේන්නේ පොත නම් ඒක නොරවටෙන්න නම් ඒක සත්‍ය දකින්න ඕනේ. එහෙමනම් අසමනාකොට යථාභූත ඥාණයෙන් දකින්න ඕනි කමක් තියෙනවා. එහෙමනම් ඒක නා දකින්න ඕනි පේනකොටම මේ පේන දේ සත්‍යක් නොවන බව. ඒ වගේම පොත කියනකොටම ඒ හටගත්තේ දුකක්ම කියන එක. එතකොට එහෙම දෙයක් බාහිර නැති බව. බාහිරට අපි ගැට ගහලා බලන බව. එතකොට උපාදාන කරගෙන අපි පොත අපි උපාදාය රූපයක් ඇසුරු කරන බව. සිතේ හදාගත් උපාදාය රූපයක්. අපි රූප සංඥා කියන වචන තමයි බුදුන් වහන්සේ මේ දිගින් දිගට පාවිච්චි කරන්න. අපි ඉස්සරහ සූත්‍රවලදීත් පෙන්නන ඒ රූප සංඥාව කියන එකක් බාහිර තියෙන රූපේ නෙමෙයි. ඒ හටගත්ත රූප සංඥාවක්. හතරම මේ මේ හැපු හැඩතලයට ඒ හැඩතලයට සංඥාවට විතරක කළා ඒ ගත්ත රූප සංඥාව ඒ කියන්නේ හඳුනා ගැනීම සත්‍යයක් නෙමෙයි. අනේ දැන ගැනීමයි පොත කියන්නේ. නමුත් ඒක සත්‍ය නෙමෙයි. එතකොට ඒක අනිත්‍යම් බන්තේ. එතකොට ඒ වගේම ඒක විපරිණාම වෙනවා. ඒක වෙනස් වෙනවා. එහෙනම් ඒක අනිත්‍ය නම් දුකයි. දුක නම් ඒක විපරිණාම වෙනවා. එතකොට මම මගේ කියලා ගන්න බෑ කියන එක තමයි අර ප්‍රශ්න තුනේ උත්තර තුනට එන්නේ. අනිත්‍ය නම් දුක නම් විපරිණාම වෙනවා නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ. දැන් මෙතන ඔබ හොඳට බලන්න දැන් පොතක් හම්බ වෙන්නේ නැහැ. ඒක ඔබට පැහැදිලියි. සම්මුති ප්‍රඥප්තිය අපි හිතේ හදාගන්න බවත් පැහැදිලි. එතකොට මේ සත්‍ය දකින්න කෙනාට තමයි මෙතන මගේ කියලා ගන්න පොතක් හම්බ වෙන්නේ නැත්තේ. ඒ වගේම මෙතන මම කියලා කෙනෙක් නැති බව දකින්න නුවණින්. ඇයි? පේන බවටමයි මම කියන්නේ. එතන පොතක් තියෙනවා. ඒ පොත තියෙනවා කියලා ගැනීමයි මම මෙතන හැදුනා කියන්නේ. මම කියලා වෙනම කෙනෙක් නැහැ. පේන බවමයි මම කියන්නේ. ඒතර මම කියලා ගන්න බැරි බව රාහුල එතනම කියනවා. මම කියලා ගන්න බෑ. දැන් ප්‍රශ්නෙත් අහන්නේ බුදුන් වහන්සේ ඒ අනිත් එනම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්. ඒතර මම කියලා ගන්න බෑ. ඇයි? පේන බවටමයි මම කියන්නේ. ඒතර මගේ කියලා ගන්නත් බෑ. මොකද පේන දෙයක්වත් නැහැ. ඒක අපිම මම අපි හදාගත්ත දෙයක් කොහොමද බාහිරතේ? මගේ කියලා ගන්නත් බෑ. එතන මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? ඉතින් ආත්ම සංඥාව බිඳ වැටෙනවා. මෙතන ආත්මයක් කොහෙන්ද පනවන්නේ? මමත් නැත්තම් මගේ දෙයක්ුත් නැත්තම් දකින ආත්මයක්ුත් නැහැ. අන්න මම මගේ මගේ ආත්මය කියන තුන නැති වෙනවා මේ කාරණාව සත්‍ය දකිනකොට. ඉතින් ඔබ දන්න නිතරම කතා කරන වචන තුනක් මේ කියවෙන්නේ අපි සූත්‍රයෙන් බලමු. තං කිම් අඤ්ඤසි රාහුල චක්කුම් නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වා තං සුඛං වාතේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කලනු තං සමනුපස්සතුං තං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නෝ හේතම් බන්තේ මම මගේ මගේ ආත්මේනේ ඒ තම්මම ඒසෝ හමස්මි මේසෝ අත්තා කියලා ගන්න පුළුවන්ද කියලා අහනවා. නොහෙතම් බන්තිය කියලා මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි බව රාහුල් කුමාරයන් පිළිතුරු දෙනවා. ඉතින් මේ පැහැදිලි කිරීමයි වැදගත් වන්නේ. මෙතන ගැඹුරු පරයායක් මේ ඇතුලාන්තයේ රාහුල කුමාරයා මෝබුරාගේ බව ප්‍රකාශ කරනකොටත් මේ ධර්මය දැන් අවබෝධ කරගන්න කාලය සුදුසු බව බුදුන් වහන්සේ නුවණින් දකින බව කියනකොටත් මේ සියලු පරයයන් රාහුල කුමාරයා ඒ කියන්නේ මෙනෙහි කරමින් සිටින යුගයේ සිටින කාලේ. ඉතින් රාහුල කුමාරයා රහත් වීම සඳහා මේ ධර්ම දේශනා කරන ආකාරය තමයි බුදුන් වහන්සේ මේ ඔබ දකින්නේ මේ සූත්‍රය තුළ. අපි ඊටු ටික බලමු. තර බුදුන් වහන්සේ ඊට පස්සේ රාහුලගෙන් ආයිමත් ප්‍රශ්න කරනවා රූපය නිත්‍ය වේද අනිත්‍ය වේද වහන්ස අනිත්‍ය චක්කු විඥානේ නිත්‍ය වේද අනිත්‍ය වේද අනිත්‍ය චක්කු සම්පස්සේ නිච්ච වේද අනිත්‍ය වේද අනිත්‍ය චක්කු සම්පස්සේ නිසා හටගත් වේදනාව සංඥාව සංකාර විඥාන ඒ උපදි නම් හේද ඒ විඥානයක් උපදීද තර මෙතන පැහැදිලිවම කියනවා චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් සංයම සංකාරයක් විඥානයක් උපදීද උපදීනම් හේ නিত্য වේද අනිත්‍ය වේද වහන්ස අනිත්‍ය යමෙක් අනිත්‍ය නම් දුක් වේනම් නොහොත් සුඛ වේද යමක් අනිත්‍ය නම් දුක් වේද සුඛ වේද වහන්ස දුක්ඛය යමක් අනිසිනම් දුක් නම් වෙනස් වන සුළු නම් එය මගේ මම මගේ මගේ ආත්මයේ ලෙස දක්නට සුදුසු වේදයි වහන්ස මේ නොවේමය. එතකොට අපි පැහැදිලි කරපු කාරණම් තමයි බුදුන් වහන්සේ ඒ මන කොට එතන දක්වන්නේ රූපේ නিত্য වේද අනිත්‍ය වේද රූප නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡා වාති අනිච්ඡම් බන්තේ චක්කු විඥානං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡම් බන්තේ චක්කු සම්පස්සා නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡම් බන්තේ යම්පිදං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදේතං සංඥා ගතං සංඛාර ගතං විඥාන ගතං තම්පි නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡම් බන්තේ යම් පරා නිච්ඡං දුක්ඛං වා සුඛං වාති දුක්ඛම් බන්තේ යම් පරා නිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං සල්ලනු තං සමනුපස්සතුං ඒ තම්මම ඒසෝ හමස්මි එසේ ඒසෝ මේ අත්තාති නෝ හේතම් බන්තේ එතකොට රූපේ නিত্য වේද අනිත්‍යයි එතකොට චක්කු විඥානයේ නিত্য වේද අනිත්‍යයි එතකොට උත්තර දෙනවා රාවල කුමාරයා අනිත්‍ය කියලා. ඒ වගේම චක්කු විඥානයේ නිසා හටගත්ත ස්පර්ශයක් තියෙනවනම් චක්කු සම්පස්සයක් තියෙනවනම් ඒ නිට්ටයද අනිත්‍යයි. චක්කු සම්පස්සය නිසා හටගත්ත වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි අනිත්‍යම් බන්තේ. එහෙමනම් අහනවා අනිත්‍ය නම් දුක නම් විපරිණාම වෙනවා නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? නොහෙතම් බන්තේ ඔබටත් දැන් පැහැදිලි මේ කියනකොට එහෙනම් රූපය අනිත්‍ය වෙනවා. රූපය නිත්‍ය වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය වෙන ආකාරය තමයි ඒ සත්‍ය දකින ආකාරය. ඒ මූලාශ්‍රයේ ඔබ ඒ අනිත්‍ය රූපේ එකපාරටම රූපය අනිත්‍යයි කියලා එහෙම නෙමෙයි. රූපය අනිත්‍යුනේ කොහොමද කියලා දැනගන්න ඕනි. එහෙනම් මේ රූපය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනි. අනේතර රූපේ යථාභූත ඥාණයෙන් දකින්න ඕනි. ඉතින් රාහුල කුමාරයා මුහුබුරා කියන කියන්නේ අතභූත ස්වභාවය දකිනවා කියන එකයි. යථාභූත ඥාණයෙන් දකින නිසා තමයි මේ විදිහට ඍජු පිළිතුර දෙන්නේ. එතකොට රූපය අනිත්‍යයි. රූපේ නිසා හටගත්ත. එතකොට මේ රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. චක්කු විඥාන නිසා හටගත්ත ස්පර්ශ වේදනා දැන් අපි කියනානේ උපාදානය හැදෙන හැටි. රූප වේදනා සංඥා සංකාර විඥාන එයාගේ සක්කු සම්පස්සේන සාටගත් වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඒ සියල්ලම අනිත්‍යයි. එතකොට මේ නිකන් වචන ටිකක් නෙමෙයි. ඔබ මේක ප්‍රායෝගික පැත්තෙන් ඔබේ ජීවිතය තුළින් ඔබගේ සිතින් මිදෙන මඟ ඔබ දකින්න ඕනේ නුවණින්. එතකොට බාහිර පොත කියන රූපයක් හමු වෙන්නේ නැහැ. එතකොට චක්කු විඥානේ ඒ එනේවා සත්‍යක් නෙමෙයි. ඒ නිසා හටගත්තු ස්පර්ශ වේදනා සංඥා සංකාර මේවන විඤ්ඤාණයට හේතු වෙන දැනගැනීමෙන්නේ විඳපු හැඩතලයේ සංඥාවෙන් එහෙම නෙන්නේ පෙර මතකයෙන් ගලපලා ඊට පස්සේ දැන ගැනීම පොත කියන එකට එන්නේ. එතකොට එතන රූපයක් හම්බ වෙන්නේත් නැහැ. විඥානේ දැන ගැනීම සත්‍ය වෙන්නේත් නැහැ. එතකොට චක්කු විඥානේ සත්‍ය වෙන්නේත් නැහැ. මනෝ විඥානේට ඒ සත්‍ය වෙන්නේත් නැහැ. බුදුනාසේ ඉස්සරහදී ඒ කාරණා පැහැදිලි කරයි. එතකොට අනිත් ආයතන වලටත් බුදුන් වහන්සේ මෙතන සූත්‍රය තුල පැහැදිලි කරනවා. කන නහය දිව නিত্য වේද හෝ අනිත්‍ය වේද වහන්සානිත්‍ය රස ජීවා විඥානේ ජීවා සම්පස්සේ ජීවා සම්පස්සේ නිසා යම් වේදනාව සංඥාව සංකාරයක් විඥානයක් උපදීනම් ඒද අනිත්‍යද අර විදිහටම තමයි ඇසට දීප විදිහටම අනිත් ආයතන හයටම බුදුන් වහන්සේ මේ විදිහට අහනවා කය ගැනත් අහනවා. ඒකට ආයතන 6ම අර විදිහටම අනිත්‍ය සම්බන්තය කියලා පිළිතුරු දෙනවා. කය සිත නිත්‍ය වේද නොහොත් අනිත්‍ය වේද වහන්සානිත්‍ය යමක් අනිත්‍ය නම් එය දුක් වේද සුව වේද සුඛ වේද වහන්ස දුක්ඛය යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළන්ද කියලා අහනවා නැත් ස්වාමීනි තොට නොහෙතම් බන්තේ. ඊට පස්සේ දහම් නිත්‍ය වේද අර ආයතන ටික වගේ මහාන සිත ගැන අහන ඊට පස්සේ අහන දහම් නිත්‍ය වේද නොහොත් අනිත්‍ය වේද වහන්ස අනිත්‍ය මනෝ විඥානේ මනෝ සම්පස්සේ. ඊට බුදුන් වහන්සේ මෙතන මනාකොට පෙන්නනවා චක්කු විඥානය ගැන වෙනම. ඒ වගේම මනෝ විඥානය ගැන වෙනම. එතකොට ඔබටත් තේරෙනවා එහෙමනම් චක්කු විඥානයේ දැන ගැනීම මනෝ විඥාණයෙන් සිද්ධ වෙන්නේ. ඒකත් අනිත්‍යයි. මේ හැම එකම අනිත්‍යයි කියලාගෙන තමයි එන්නේ. අනිත්‍යම් බන්තේ කියලාගෙන තමයි එන්නේ. එතකොට මේ පරයායත් මෙතන හොඳට පැහැදිලි වෙනවා. එතකොට ඒ කියන්නේ මෙතන තින්න සංගති පස්සෝ චක්කු විඥාණයට නැහැට. එතකොට චක්කු විඥාණයෙන් වේදනා සංඥා සහ මනෝ සංපස්සයට එන හැටි. ඒ ටිකත් මෙතනදී ඔබට දකින්න ලැබෙනවා. දහම් නিত্য වේද නොත් අනිත්‍ය වේද වහන්ස අනිත්‍යයේ මනෝවිඥානේ මනෝ සම්පස්සේ මනෝ සම්පස්සේ නිසා යම් වේදනා සංඥාවක් සංකාරයක් විඥානයක් උපදීනම් හේ නිට්ඨ වේද නොත් අනිත්‍ය වේද වාංශ අනිත්‍ය යමක් අනිත්‍ය නම් ඒ දුක් වේද සුව වේද සුඛ වේද වාංශ දුක්ඛය අනිත්‍ය නම් දුක් නම් විපරිණාම වෙනවා නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් නොහේ තබ්බන්තේ එතකොට අපි මේ දහම් පරයය දකින්න ඕනි මන අනුවනේ සමහර අයට වැටහෙන්නේ නැහැ මේ ස්කන්ධ. ගොඩක් වෙලාට පොත්වලටම සීමා වුණාට පස්සේ ස්කන්ධ මෙතන ඇත්තටම චක්කු විඤ්ඤාණ ස්කන්ධ පහ මනෝ විඤ්ඤාණට ස්කන්ධ තේනවා. හැබැයි මේ දැන ගැනීම කියන මේ පෙළ සිද්ධ වෙන්නේ මනෝ විඤ්ඤාණය සමගයි. එතකොට මනසට අරමුණු කරන්න බෑ බාහිර තියෙන ආයතනේ. මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි. අනේකයි. මේක මන නුවණින් දකින්න ඕනේ මේ කාරණේ. එතකොට මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි කියන්නේ චක්කු විඥාණයෙන් ආපු දැන ගැනීමයි මනස අරමුණු කරන්නේ. අනේ නුවණ තියෙන්න ඕනේ. එතකොට එතන වේදනා සංඥා සංකාර විඥානේ අනුවයි දැන ගැනීම සිද්ධ වෙන්නේ. එතනයි සිද්ධ වෙන්නේ පොත කියන දැන ගැනීමට එන්නේ මනෝ විඥානේ. මනෝ විඥාණයෙන් තමයි ඒ සංඛාර සංඥා ගලපලා ගන්නෙ. නමුත් චක්කු විඥානේ එන්නේ හැඩතල. එතන නෑ මේ මොකද්ද පොතක්ද කියන කාරණේ. මේ අවසානයේ මනෝ විඥාණයෙන් තමයි මෙහෙම දැන ගැනීම සිද්ධ වෙන්නේ. මේ පරයයම තමයි මේ දිගින් දිගටම පෙන්වන්නේ. ඉතින් මෙතනත් අතරම නොහේතම් බන්තේ කියලා මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි බව දිගින් දිගටම පෙන්වනවා. ඉතින් ඒ කාරණේ ඉතාම වැදගත්. අපි අන්තිම කොටසට බලමු. රාහුල මෙසේ දක්නා ශ්‍රුතවත් ආශ්‍රව සුතවත් ආර්ය ශ්‍රාවක ඇසෙහි කලකිරේ රූපෙහිත් කලකිරේ. ඇසේ විඤ්ඤාණයත් කලකිරේ. ඇස පහසෙත් කලකිරේ. ඇස් පහස නිසා යම් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඤ්ඤාණයක් උපදී නම් එහිත් කලකිරේ. නහයත් කලකිරේ, දිවෙත් කලකිරේ, රසෙත් කලකිරේ. දිව විඤ්ඤාණයත් කලකිරේ. දිව පහසෙත් කලකිරේ. දිව පහස නිසා යම් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් උපදී නම් මෙහිත් කල කෙරේ. කයෙත් කල කෙරේ. කාය විඥානෙත් කල කෙරේ. කයේ විඥාන නිසා අටගත්ත ඒ සම්පස්ස නිසා අටගත්ත වේදනා සංඥා සංකාර විඥාන එහිත් කල කෙරේ. මෙතන දිගින් දිගටම කියනවා. එතකොට දිවෙහිත් කල කෙරේ වේදනාවෙත් කල කෙරේ තර විඥානයේ උපදීනම් එහිත් කලකිරේ කයෙත් කලකිරේ සිතෙහිත් කලකිරේ දහම්මීත් කලකිරේ මනෝ විඥානයේ කලකිරේ මනෝ සංපස්සෙහිත් කලකිරේ මනෝ සංපස්ස නිසා යම් වේදනාව සංඥාව සංකාරක් විඥානයක් උපදීනම් එහිත් කලකිරේ කලකිරන්නේ නොයලේ නොයල්මේ මිදේ මිදුණු කල්හි මිදුණේයි දැනීම වෙයි අර කලකිරෙන කෙනා ඇලෙන්නේ නැහනේ බාහිර දෙයකට. මෙතන පැහැදිලි කිරීම දැන් ඔබ ලියාගෙන ඔබ එකින් එක ගත්තොත් ඔබට මේ අවසාන කොටසේ පැහැදිලි කරන්නේ නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති. ඒතන තමයි මේ පැහැදිලි කරන්නේ. නිබ්බිදාන්ති යම්පිදං මනෝ සම්පස්සපච්ච උපජ්ජති වේදේතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තස්මම්පි නිබ්බිදන්ති නිබ්බිදන්ති විරාජති විරාගා විමුච්ඡති මියුත්තස්මින් විමුක්තම් මීති ඥානං හෝති කේන ජාති උසිතං භ්‍රමචාරයන් කතං කරණීයං නාපරං ඉත්තත්තාති පජානාති අන්න දැන් මෙහෙම අසත් රූපයත් ඇසේ විඥානෙත් කලකිරන කෙනා දැන ගැනීම මනෝ විඥානෙත් කලකිරන කෙනා ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා මෙතන කෙනෙක් පුජ්‍යලයක් පනවන්නත් බැරි කොට මේ එන අරමුණේ පොත කියන සංඥා සත්‍ය දකින්න කෙනා මේ කියන්නේ අර දර්ශන ඥානෙ තියෙන කෙනාට තමයි නිවන් දකින මේ මාර්ගයේ විවර වෙන්නේ. ඒ කෙනාට මේකේ ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒ කෙනා මේකේ නිබ්බිදාවට යනවා කලකිරනවා කියන්නේ මේ සිත කන කලකිරීමක්. මෙතන සිද්ධ වෙන්නේ මේ අරමුණේ කලකිරීමක්. අරමුණ සත්‍ය ඇලෙන්නේ නැහැ. අරමුණේ මිදෙනවා මේ තුල. මේ කලකිරීම කියන්නේ සම්මුතිය තුල කතා කරන දේ කියලා මෙතනදී ගන්න එපා. මෙතනදී ගන්න එනේන අරමුණට ඇලෙන්නේ අල එනේන අරමුණ ගැන සත්‍ය දකිනකොට ඒක ඒකට ඒකට අර ඇලීම සිද්ධ වෙන්නේ නැති තැන කලකිරීමක් කියලා කියන්නේ. අතරේ වචනේ කලකිරීම වුණාට සම්මුතිය තුල කතා කරන කලකිරීම නෙමෙයි. අරමුණු වලින් මිදෙනවා. අරමුණු වලට ඇලෙන්නේ නැති තැන ඒ තියෙන්නේ අදහස නිබ්බිදාව කියන එක කියන සිද්ධ වෙන ඔය වචනේ විරාගයේ කියන එක කියන සිද්ධ වෙනවා. ඉතින් කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල් මේ මිදේ මිදුණු කල්ලි මිදුණී දැනීම වෙයි. ඉපදීම ගෙවින අනේ එතන තමයි අර වචන ටික යන්නේ ඉපදීම ගෙවින බඹසර වැස නිමවන ලදී. කරණීය කරන ලදී. මේ බෑ පිනිස අනිකක් නැතයි දැනගනි. එතකොට මේකේ නිබ්බිදාන්ති විරාජanti විරාගා විමුච්ඡති විමුක්තස්මි විමුක්තමීති ඥානං හෝති කේන ජාති උසිතං භ්‍රමචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්ත්‍යා යාති පජානාති ඉපදීම පිණිස වෙනකක් නැවත සකස් වීමක් නැ ගෙවින බඹසර වැස නිමවන ලදී නැවත උප්පත්තියකට හේතු නැහැ කියන එක මෙතනදී කියනවා. එතකොට මේ බාහිර පොත ඇත්ත නොවන තැන පොතේ සත්‍ය දකින්න තැන පොතේ මිදෙන සිත නැවත සකස් වීමක් ගැන කතා කරන්නේ නැහැ සිත. ඒක පැහැදිලිවම එතනම කියනවා නැවත ඉපදීමක් නැහැ කියන එක. කීනා ජාති උසිතං කියලා එතනම කියනවා. එතනම කියනවා විමුච්ඡanti ඥානං හෝති විරජ්‍යති විරාග විමුච්ඡති විමුතස්මි විමුත්ත මිති ඥානං හෝති මිදුණු බව ඥානෙට දැනෙනවා. ඒ වගේම කියනවා කීනා ජාති නැවත ජාතියක් නැහැ. ඒතර පොත කියන ජාතියක් ගැන මේ නැවත ජාතිය හටගන්නේ නැහැ. එතකොට කියනවා ඌසිතම් භ්‍රමචර්යයන් අන්න භ්‍රමචර්යයා භ්‍රමචර්යාව කියලා පැහැදිලිවම පෙන්වන්නේ මේ අර කසාද නොබැඳ තනියෙන් ඉන්න එක නෙමෙයි. මෙතනදී මේ දහම් කරුණක් විදියට පැහැදිලිවම පේනවා මේ භ්‍රමචර්යයන් කියන වචනේ පැහැදිලි කරනවා. මේකට ඇලෙන්නේ නැති තැන භ්‍රමචර්යාවක් තියෙනවා. එනේන අරමුණෙන් මිදෙන තැන භ්‍රමචර්යාව තියෙනවා. අරමුණ වලින් මිදෙන තැනයි භ්‍රමචර්යාව තියෙන්නේ. එහෙමනම් සිතට එන සෑම අරමුණකම සත්‍ය දකලා මිදෙන තැනයි භ්‍රමචර්යාව තියෙන්නේ. ඒකත් හොඳට පැහැදිලි වෙනවා මේ ධර්මයේ හොඳට මෙහෙම බලාගෙන ඉන්න කෙනෙකුට කීනා જાති නැවත මේ જાති උපදින්නේ නැහැ කියන්නේ මෙතන මේ මැරිලා උපදින එකක් නෙමෙයි. මේ දැන් මේ මොහොතේ මේ ක්ෂණික සිතේ මිදෙන තැන ඒ පොත කියන જાති ඒ අරමුණේ මිදෙන අරමුණේ જાති හටගන්නේ. එතන භව නිරෝධ මෙතනමයි සිද්ධ වෙන්නේ. මෙතන මේක නුවණින් දකින්න ඕනේ තනක්. කීනා જાති නැවත જાති හටගන්නේ. එතකොට මේ අරමුණේ જાතිය ගැන කතා කරන්නේ. එතකොට එතනම කතා කරනවා උසිතම් භ්‍රමචර්යම් මෙතන භ්‍රමචර්යම් එකට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියන්නේ භ්‍රමචර්යය. උසිතම් භ්‍රමචර්ය. කතං කරණීය අන්න කරත් කරනවා කියන එක. කළා ඉවර වෙනවා. නාපරං ඉත්තත්තාදි පජානාදි නවතම නිවන පිණිස කල යුත්තක් නැතයි. බැව් පිණිස අනෙකක් නැතයි දැනගනි. ඒ කියන්නේ මේ විදියම තමයි හැම සිතම මිදෙනවා. හැම සිතකම එක්ෂණික සිතේ උපත මරණ දකින්න කිව්වේ ඒකයි. මේ එක අරමුණක් ගැන බුදුන් වහන්සේ කතා කරන්නේ. එතකොට බුදුන් වහන්සේම පැහැදිලි කරනවා රාහුල කුමාරයාට මේ එන අරමුණෙන් මිදෙන එක. මේ ඔබ දැන් චක්කු විඥාණයෙන් එන්නේ කුමක්ද? මේ ජීවිතේම එන්නේ නැහනේ. එතකොට එන්නේ අරමුණු. එතකොට අයි මෙතන මෙතන කිය ආයතන හයම පෙන්වන්නේ. අයි මෙතන රස ජීව විඥානයත් පෙන්වන්නේ. අයි මෙතන මේ මේ ආයතන හයම මෙහෙම දකින්නේ. අයි කාය විඥානය පෙන්වන්නේ. එහෙනම් එන හැම අරමුණක්ම ආයතන 6 වෙන අරමුණු වලින් මිදෙන්නේ. අන්න එතන අරමුණෙන් මිදෙන තැන එක්ෂණික සිත හටගෙන නිරුද්ධ වෙන තැනයි මරණ උප්පත්තිය බුදුන් වහන්සේ දකින්නේ. ඒකෙන් තමයි සියල්ලම එතනින් උපරුජ්ජණය වෙන්නේ. ඒකේ නැවත සකස් වීමක් ඇති වෙන්නේ නැහැ කියන්නේ. මේ සිතනේ අපි අපි ඒක තමයි මේ ධර්මයේ මනාකොට නෝනින් දකින්න ඕනේ. ඒක තමයි අපි ඔබට පෙන්නුවේ. දැන් බොහෝ අයට මෙතන ගැඹුර පේන්නේ නැහැ. බොහෝ අය හිතන්නේ මේ මේ උපතය මරණයි මරණයම පනවනවා. මේ ජීවිතයේ අවසාන කතාව කියලාම හිතනවා. නේ. එක්ෂණික සිතකය මේ කතාව තියෙන්නේ. එතනයි මරණය තියෙන්නේ. හැම මොහොතෙම මේක වෙනවා. එහෙමනම් ඒ කෙනාට අන්තිම මොහොතේත් එක සිතක් පමණයි මේ මරණය සිද්ධ එතන මෙතනත් පේනවා. මෙතනින්ම නිරෝධය සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ දකින්න ඕනේ නුවණින් මේ කාරණේ භාග්‍යවතුන් වහන්සේ ඊතර කාරණේතර පැහැදිලි කරමු. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක සතුට සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ සේ සතුර සුතර සුතුර බණන කාලෙහි ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ සිත උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුනේ දැන් මේ බලන්න මනාවම පැහැදිලි වෙනවා උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුනේ කියලා කියනවා. නමුත් මේ කතා කරලා තියෙන මේ වෙනකම් එක සිතක කීනා જાති වූ සිතන් කියලා එතනම කියලා ඉවරයි. ඉපදීම ගෙවුණා කියන එකත් එතනම කියලා ඉවරයි. කතං කරණීය වෙන කලයුත්තක් නැහැ කියන එකත් කියලා ඉවරයි. එතන මේ ඒක්ෂණික සිතක මරණයක් දැකලා තියෙනවා. හොඳට බලන්න සීනුවනින් මේ කාරණාව දිහා. බලන්න ඔබම හොඳට දැන් අතර මේ මෙතනට නෙමෙයි ගොඩක් අය හිත තියන්නේ. කීනා જાති උසිතං කියපු ගාමම දාන්නේ කෙලින්ම මේ ජීවිතයේ අවසානයේ මරණය කියලා. නෑ බුදුන් වහන්සේ මෙතන එහෙමනම් ඊට පස්සෙත් පෙන්නනවා. මේ වදාහල කල්ලි සතුරු සිතින් ඇති ආයස්මත් රාහුලතේ මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා පිළිගත්තේ කල්හි ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ සිත උපාදාන රහිතව කෙලසුන්ගෙන් මිදුනේ. අන්න උපාදාන කරගන්න නැතුව මේ කෙලෙස්ින්ගෙන් මෙතනින් මිදෙන්නේ එක්ෂණික සිතෙන් මිදෙන තැනයි එතකොට නිවන් මඟ තියෙන්නේ හොඳින් දකින්න මේක ටිකක් ගැඹුරුයි අපිට ඕන ඕන විදිහට අපේ හිතේ තියෙන සංකල්පයක් ආත්මීය සංකල්පයක් අපේ හිතේ තියෙනවා මෙහෙම උපතක් තියෙනවා මරණයක් තියෙනවා කියලා ඒක නිසා අපි මේ වචන ටික දානවා ගිහිල්ලා අවසානයේදී මේ මරණ තනගෙන කියලා නෑ බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ සිත මේ මොහොතේ උපාදාන රහිත වත්තන්න තනයි මරණයක් තියෙන්නේ. සියුම් කාරණයක් වුණත් ඊටාම වැදගත් ඔබ නිවන් දකිනවා මේ මේ පරයය දැක්කොත් ඔබ නිවන් දකිනවාමයි. ඔබට ඔය ඔබේ මේ මොහොතේ සිත දැකලා මිදෙන එක තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. ඒකම තමයි උපාදානයෙන් මිදෙන සීලය කියන්නේ. ඒක තමයි ආර්ය භූමිය. එතනින් තමයි එතනට ප්‍රවේශය තියෙන්නේ. ඇත්තටම මේ දකින කෙනාට ආශ්‍රව කෙලෙෂය වෙනවා. ඒකයි මෙතන විරාගාන්ති නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිසගානුපස්සී ගමන යනවා. කෙනෙක්ට ආශ්‍රව කෙලෙස් තියෙනකන් නිවන් දකින්නේ ආශ්‍රව කෙලෙස් මේ විදිහට එනේන සිතට පෙන්නන කොටයි ක්ෂය වෙන්නේ. එතනයි නිවන් මඟ තියෙන්නේ. හැබැයි එක්සිතක මරණය දකින කෙනාට ඒක හම්බෙන්නේ. ඒක ශුන්‍යතාවය අනිමිත්‍ය චේතෝ විමුක්තිය මෙතන මෙතන තියෙන අනිමිත්ත ශුන්‍යතා ප්‍රනිච්ඡේද විමුක්තිය තියෙන සිතින් මිදෙන තැන මේක ඊටාම වටිනා තැනක් අපි මේ පෙන්වන්නේ. හා ඉදවෝච භගවා අත්තමනෝ ආයස්මා රාහුලෝ භගවතෝ වාසිතං අභිනන්දි ඉමස්මින්ච පන වේයාකරණයස්මින් වේයාකරණස්මි ධඤ්‍යමානෝ ආයස්මාතෝ රාහුලස්ස අනුපාදාය ආසවේ චිත්තං විමුච්ඡති භාග්‍යවතුන් වහන්සේ සතුරු සිත් ඇති රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තා මේ මේ සුතුරු සුතර බණ කල්හි බණන කාලේ ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ සිත උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුනේ ඉතින් මේ වාක්‍යය තාම වැදගත් වෙනවා. ඉතින් මේ වඤ්ඤමානෝ ආයස්මතෝ රාහුලස්ස අනුපාදාය ආසවේහි චිත්තං විමුච්ඡතයි. මුච්ඡචි එතකොට නොඑක් දහස් ගණන් එතකොට මෙතන පැහැදිලි කිරීමක් ඊට පස්සේ තියෙනවා කිසිවක් හටගන් නාසුළු නම් ඒ සියල්ල නැසෙන සුළුයි කෙලස් රජ නැති පහ වූ කෙලස් මල ඇති දහම් මැස පහළ විය අනේකා අනේකානංච දේවතා සහස්සනානං විරජං විතමලං ධම්මචක්කුං උදපාදි යංකින්චි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මන්ති අන්න යමක් හට ගන්නසොල් නම් ඒ නිරෝධ අනුභව ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන එක ප්‍රත්‍යක්ෂ වුණා ධම්මචක්කුසේ පහළ වෙන විරජං විතමල ධම්මචක්කුම් උදපාදි යම් කිසි හට ගන්නසොල් නම් ඒ සියල්ල නැසෙන සුළුයි කෙලෙස් රජස් නැති පහ වූ කෙලෙස් මල ඇති දහම් මෙස පහළ විය. ඉතින් නිවන් මඟ නුවණින් දකින්න එක්ෂණික සිතක උපත මරණය දකින කෙනා නිවනින්ම සැනසීම ලබනවා කියන එක ඔබට මනාකොට මේ කාරණේ දිහා සීනුවණින් දකිනවා නම් ආબોධ වේ. එසේනම් මේ දහම් පරයය ඔබගේ නිවන් මඟ නිර්වෘල් කර ගැනීම සඳහා ඔබගේ නිවන් මාර්ගයේ ඔබට ප්‍රත්‍යක්ෂතාවයට නිවන් මාර්ගය අවබෝධය තුළින් ඔබ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම මාර්ගය තුළ නිවැරදි දිසානතිය හඳුනා ගැනීමට මේ කාරණා යොහල් වේ. නිවනින්ම සැනසීම ලබන්නට මේ නිවන් මාර්ග කටයුතු කරන හැමෝටම ධෛර්යයක්, ශක්තියක් ඇති වෙන්න අපි මේ කාරණා ඉස්මතු කළේ. හැමෝටම තෙරුවන් සරණයි. නිවනින්ම සැනසීම ලබන්න හැමෝටම ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.